බක්කොල සොත්තං එවං මේ සොතං ඒකං සමයං ආයස්මා බක්කොලෝ රාජගහේ විහෙරතේ වේලෝවනේ කලන්දක නිවාසේ අතකෝ අචේල කස්සපෝ ආයස්මතෝ බක්කොලස්ස පුරාණ ගිහේ සහායෝ යේනායස්මා බක්කොලෝ තේනුප සංඛමේ උපසංකමෙත්වා ආයස්මතා බක්කුලේන සද්ධින් සම්මෝදේ සම්මෝදනීයං කතං සාරාණීයං වේති සාරෙත්වා ඒකමන්තං නිසේදේ ඒකමන්තං නිසින්නෝ කෝ අචේල කස්සපෝ ආයස්මන්තං බක්කුලං ඒතදවෝච කේවචිරම් පබ්බජිතෝසි ආවුසෝ බක්කුලාසේ අසේතිමේ ආවුසෝ වස්සානේ පබ්බජිතස්සාතේ ඉමේහි පනතේ ආවුසෝ බක්කුල අසීතියා වස්සේහි කතෙක්ඛත්තුම් මේතුනෝ ධම්මෝ පතිසේවිතෝති නකෝ මං ආවුසෝ කස්සප එවං පුච්චේ තබ්බං ඉමේහි පනතේ ආවුසෝ බක්කුල අසීතියා වස්සේහි කතෙක්ඛත්තුම් මේතුනෝ ධම්මෝ පතිසේවිතෝති ඒවංච කෝමං ආවුසෝ කස්සප පුච්චිතබ්බම් ඉමේහි පනතේ ආවුසෝ බක්කුල අසේතියා වස්සේහි කතෙක්ඛත්තුං කාමසඤ්ඤා uppන්න පුබ්බාති ඉමේහි පනතේ ආවුසෝ බක්කුල අසේතියා වස්සේහි කතෙක්ඛත්තුං කාමසඤ්ඤා uppන්න පුබ්බාති අසේතේමේ ආවුසෝ කස්සප වස්සානේ පබ්බජිතස්ස නාබිජානාමේ කාමසඤ්ඤං uppanna pubbam යම් පායස්මා බක්කුලෝ අසේතියාවස්සේහි නාබිජානාතේ කාමසඤ්ඤං uppanna pubbam ඉදම් පෙමයන් ආයස්මතෝ බක්කොලස්ස අච්චරියං අභූත ධම්මං ධාරේම අසේතිමේ ආවුසෝ වස්සානේ පබ්බජිතස්ස නාබිජානාමේ ව්‍යාපාද සංඥම් තේයාලම් විහිංසා සංඥං uppන්න පුබ්බම් යම් පායස්මා බක්කොලෝ අසේතියා වස්සේහි නාබිජානාතේ විහිංසා සංඥං uppන්න පුබ්බම් ඉදම්පි මයං ආයස්මතෝ බක්කුලස්ස අච්චරියං අබ්බත ධම්මං ධාරේම අසේති මේ ආවුසෝ වස්සානේ පබ්බජිතස්ස නාබිජානාමේ කාම විතක්කං uppන්න පොබ්බං යම් පායස්මා පේයාලම් ධාරේම අසේති මේ ආවුසෝ වස්සානේ පබ්බජිතස්ස නාබිජානාමේ ව්‍යාපාද විතක්කං තේයාලම් විහිංසා විතක්කං uppanna පුබ්බම් යම් පායස්මා තේයාලම් ධාරේම අසේතේ මේ ආවුසෝ වස්සානේ පබ්බජිතස්ස නාබිජානාමේ ගහපතේ චේවරං සාදිතා යම් පායස්මා තේයාලම් ධාරේම අසේතේ තේයාලම් නාබිජානාමේ සත්තේන චේවරං චින්දිතා යම් පායස්මා තේයාලම් ධාරේම අසේතිනේ ආවුසෝ වස්සානේ පබ්බජිතස්ස නාබිජානාමේ සෝචියා චේවරං සිබ්බිතා යම් පායස්මා තේයාලම් ධාරේම අසේතිමේ සේයාලම් නාබිජානාමේ රජනේන චීවරං රජිතා යම් පායස්මා තේයාලම් ධාරේම අසේති තේයාලම් නාබිජානාමේ කටිනේ චීවරං සිබ්බිතා යම් පායස්මා තේයාලම් ධාරේම අසේතේ තේයාලම් නාබිජානාමේ සබ්‍රක්මචාරේ චේවර කම්මේ ව්‍යාපාරිතා යම් පායස්මා තේයාලම් ධාරේම අසේතමේ ආවුසෝ තේයාලම් නිමන්තරං සාදිතා යම් පායස්මා තේයාලම් ධාරේම අසේතිමේ තේයාලම් නාබිජානාමි ඒව රූපං චිත්තං uppන්න පුබ්බං අහෝ වතමං කෝචේ නිමන්තේයාති යම් පායස්මා තේයාලම් ධාරේම අසේතේ තේයාලම් නාබිජානාමි අන්තරඝරේ නිසේදිතා යම් පායස්මා තේයාලම් අන්තරඝරේ නිසේදිතා යදම්පි මයං ආයස්මතෝ බක්කොලස්ස අච්චරියං අබ්බත ධම්මං ධාරේම අසේතේ තේයාලම් නාබිජානාමි අන්තරඝරේ භුඤ්ජිතා යම් පායස්මා බක්කොලෝ අසේතියාවස්සේහි නාබිජානාති අන්තරඝරේ භුඤ්ජිතා ඉදම්ති මයං ආයස්මතෝ බක්කුලස්ස අච්චරියං අබ්බත ධම්මං ධාරේම අසේතනේ ආවුසෝ වස්සානේ පබ්බජිතස්ස නාබේජානාමේ මාතුගාමස්ස අනුබෙන්ජනසෝ නිමිත්තං ගහේතා යම් පායස්මා පේයාලම් ධාරේම අසේතනේ ආවුසෝ පේයාලම් මාතුගාමස්ස ධම්මං දේශිතා අන්තමසෝ චතුප්පදම් පේගාතං යම් පායස්මාපේයාලම් ධාරේම අසේතිමේ ආවුසෝ වස්සානේ පබ්බජිතස්ස නාබිජානාමේ වික්කුණෝ පස්සයන් උපසංකමිතා යම් පායස්මා පේයාලම් ධාරේම අසේතිමේ ආවුසෝ වස්සානේ පබ්බජිතස්ස නාබිජානාමේ වික්කුණියා ධම්මං දේශිතා පේයාලම් නාබිජානාමේ සෙක්ඛමානාය ධම්මං දේශිතා තේයාලම් නාබිජානාමේ සාමනේරියා ධම්මං දේශිතා යම් පායස්මා බක්කුලෝ අසේතියා වස්සේහි නාබිජානාත්තේ සාමනේරියා ධම්මං දේශිතා ඉදම් තේමයන් ආයස්මතෝ බක්කුලස්ස අච්චරියං අබ්බත ධම්මං ධාරේම අසේතිමේ ආවුසෝ වස්සානේ පබ්බජතස්ස නාබේජානාමේ පබ්බාජේතා තේයාලම් නාබේජානාමේ උපසම්පාදේතා තේයාලම් නාබේජානාමේ නිස්සයන් දාතා තේයාලම් නාබේජානාමේ සාමනේරං උපට්ඨාපේතා යම් පායස්මා තේයාලම් ධාරේම අසේතමේ ආවුසෝ වස්සානේ පබ්බජතස්ස නාබිජානාමේ ජන්තා ගරේ නහායතා යම් පායස්මා පේයාලම් ධාරේම අසේතමේ ආවුසෝ වස්සානේ පබ්බජතස්ස නාබිජානාමේ චුන්නේන නහායතා යම් පායස්මා පේයාලම් ධාරේම අසේතමේ ආවුසෝවස්සානේ පබ්බජිතස්ස නාබිජානාමේ සබ්‍රක්මචාරේ ගත්ත පරිකම්මේ ව්‍යාපාරිතා යම්පායස්මා පෙය්‍යාලම් ධාරේම අසේතමේ ආවුසෝවස්සානේ පබ්බජිතස්ස නාබිජානාමේ ආබාධං uppන්න පුබ්බං අන්තමසෝ ගද්දෝහන මත්තම්පේ යම් පායස්මා තේයාලම් ධාරේම අසීතිමේ ආවුසෝ වස්සානේ පබ්බජිතස්ස නාබිජානාමේ දේසජ්ජම් පරිහරේතා අන්තමසෝ හරේත කේ ඛණ්ඩම්පේ යම් පායස්මා තේයාලම් ධාරේම අසීතිමේ ආවුසෝ වස්සානේ පබ්බජිතස්ස නාබිජානාම අපස්සේනකං අපස්සේතා යම් පායස්මාපේයාලම් ධාරේම අසේතිමේ ආවුසෝ වස්සානේ පබ්බජිතස්ස නාබිජානාමේ සේයං කප්පේතා යම් පායස්මාපේයාලම් ධාරේම අසේතිමේ ආවුසෝ වස්සානේ පබ්බජිතස්ස නාබිජානාම ගාමන්ත සේනාසනේ වස්සං උපගන්තා යම් පායස්මා බක්කුලෝ අසේතියා වස්සේහි නාබිජානාමේ ගාමන්ත සේනාසනේ වස්සං උපගන්තා ඉදම් පිමයන් ආයස්මතෝ බක්කුලස්ස අච්චරියං අබ්බත ධම්මං ධාරේම සත්තාහමේවකෝ අහං ආවුසෝ සරණෝ රට්ඨපිණ්ඩං බොඤ්ජෙන් අත අට්ඨමයන් අඤ්ඤා උදපාදේ යම් පායස්මා බක්කොලෝ සත්තාමේව සරණෝ රට්ඨපිණ්ඩම් බොංජේ අත අට්ඨමයන් අඤ්ඤා උදපාදේ ඉදම්පි මයන් ආයස්මතෝ බක්කුලස්ස අච්චරයන් අබ්බත ධම්මං ධාරේම ලදෙය්‍යාහං ආවුසෝ බක්කුල ඉමස්මින් ධම්ම විනයේ පබ්බජ්ජං ලදෙය්‍යං උපසම්පදන්තේ අලත්තකෝ අචේල කස්සපෝ ඉමස්මින් ධම්ම විනයේ පබ්බජ්ජං අලත්ත උපසම්පදම් අතිරූප සම්පන්නෝ කෝපනායස්මා කස්සපෝ ඒකෝ වූපකට්ඨෝ අප්‍රමත්තෝ ආසාසේ පහිතත්තෝ විහරන්තෝ න චිරස්සේව යස්සද්ධාය කුලපොත්තා සම්මදේව අගාරස්මා අනගාරියම් පබ්බජන්තේ තදනොත්තරම් ධක්මචරිය පරියෝසානම් දෙත්තේව ධම්මේ සයන් අභිඤ්ඤා සත්‍යකत्वा උපසම්පජ්ජ විහාසේ කේනාජාසේ වසිතම් බ්‍රහ්මචරයන් කතං කරණේයං නාපරං එත්තස්සායාසයම් භඤ්ඤාසේ අඤ්ඤතරෝ කෝපනායස්මා කස්සකෝ අරහතං අහෝස්සී අතකෝ ආයස්මා බක්කුලෝ අපරේණ සමයේන අපාපුරණම් ආදාය විහාරේන විහාරං උපසංඛමිත්වා ඒවමාහ අබේක්ඛමතායස්මන්තෝ අබේක්ඛමතායස්මන්තෝ අජ්ජමේ පරිනිබ්බාණං භවිස්සති තේ යම් පායස්මා බක්කුලෝ අපාපුරණං ආදාය විහාරේන විහාරං උපසංකමෙත්වා ඒවමාහ අබික්කමතායස්මන්තෝ අබික්කමතායස්මන්තෝ අජ්ජමේ පරිනිබ්බාණං භවිස්සති තේ ඉදම්පිමයන් ආහයස්මතෝ බක්කුලස්ස අච්චරියං අබ්බත ධම්මං ධාරේම අතකෝ ආයස්මා බක්කුලෝ මජ්ජේ බික්කු සංගස්ස නිසින්නකෝව පරිනිබ්බායේ යම් පායස්මා බක්කුලෝ මජ්ජේ බික්කු සංගස්ස නිසින්නකෝව පරිනිබ්බායේ ඉදම්පි මයං ආයස්මතෝ බක්කුලස්ස අච්චරියං අබ්බත ධම්මං ධාරේමාතේ බක්කුල සුත්තං චතුත්තං